ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ඇකිරියගල දික්කොහො පිටිය විද්‍යා නිවාස පිරිවෙන් විහාරාධිපති විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය මහෝපාද්‍යය අතිපූජ්‍ය ඇකිරියගල නන්ද ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති කෝ භික්කවේ දාලිද්‍යම්පි දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ ඉනාදානම්පි දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ වඩ්ඩීපි දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝ චෝදනාපි දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝ අනුචරියාපි දුක්ඛං ලෝකස්මින් කාමභෝධිනෝ බන්ධනම්පි දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ ඒවමේව කෝ භික්කවේ යස්ස කස්සචි සද්ධා නත්ති කුසලේසු ධම්මේසු හිරිනත්ති කුසලේසු ධම්මේසු ඔත්තප්පන්නත්ති කුසලේසු ධම්මේසු විරියං නත්ති කුසලේසු ධම්මේසු පඤ්ඤානත්ති කුසලේසු ධම්මේසු අයං උච්චති භික්ඛවේ අරියස්ස විනයේ දලිද්දෝ අස්සකෝ අනාල්ලියෝ සකෝසෝ භික්ඛවේ දලිද්දෝ අස්සකෝ අනාල්ලියෝ සද්ධාය අසති කුසලේසු ධම්මේසු හිරියා අසති කුසලේසු ධම්මේසු ඔත්තප්පේ අසති කුසලේසු ධම්මේසු විරියේ අසති කුසලේසු ධම්මේසු පඤ්ඤාය අසති කුසලේසු ධම්මේසු කායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති ඉදමස්ස විනාදානස්මින් වදාමි තී ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුනි ඔන්නේ අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා මම තෝරාගත්තේ අංගුත්තර නිකායේ චක්කනිපාතයේ පස්වෙනි ධම්මික වර්ගයේ තුන්වෙනි ඉන සූත්‍රයයි. මෙය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවකදී දන්සභාම මණ්ඩපයට වැඩමවලා භික්ෂුන් වහන්සේලා ඇතුළු සිව්වන පිරිස අරබයා දේශනා කරන්නට යෙදුණු මාහිඟි සූත්‍ර ධර්මය. මේ සූත්‍ර ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ ගෘහවාසී පින්නතුන්ට තම ජීවිතේ පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් වෙන කරුණු රාශියක් ගැප්කොට දේශනා කරලා තිබෙනවා. පින්නතනි අපි මේ වෙලාවේදී කල්පනා කළ යුතු ඉතා වැදගත් දෙයක් තිබෙනවා. මේ මනුෂ්‍ය ජීවිතය කියන එක ලෝකයේ අනිකුත් සත්ත්ව ජීවිතත් සමග බලනකොට ඉතාමත්ම දුර්ලභයි. ඒක බුදු මුවින්ම දේශනාකට වදාන දුර්ලභංච manussත්තං කියන. manussත්වයක් ලබා ගන්න කෙනෙක් තමයි බුදු පසේ බුදු මහරහත් කියන මේ උතුම් අවස්ථාවන් කරා ගමන් කරන්නේ මේ උතුම් අවබෝධයන් ලබන්නේ මිනිසෙක් වශයෙන් ඉපදෙන කෙනෙක්. ඒ නිසා එයින්ම අපට පැහැදිලි වෙනවා මිනිසත් භවයේ ඇති වටිනාකම කොච්චරද ඒකතරම් දුර්ලභ දෙයක්ද කියන්නේ. එහෙමනම් පින්නතුනි අපි මේ දුර්ලභව ලබාගෙන තිබෙන මිනිසත් භවයේ වටිනාකම මනමින් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ අපගේ මෙලෝ ජීවිතයත් පරලෝ ජීවිතයත් ඒ වගේම විමුක්තිය කියන මේ සියලු කරුණු මනාව පැහැදිලි කොට දේශනා කර වදාරා තිබෙනවා. ඒවා අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරලා මේ මිනිසත් භවෙන් ලබාගත යුතු උතුම්ම ඵල නිරා ගැනීමට අදිෂ්ඨාන කරගෙනයි ධර්මයේ ශ්‍රවණය කළ යුතු වන්නේ. එසේ ශ්‍රවණය කළයින් පස්සේ අපට ලෞකික ජීවිතයත් ධර්මානුකූලව ගත කරමින් ලෝකෝත්තර තත්වයට ඒ ජීවිතය පත්තර ගැනීමට අවශ්‍ය කරන ඒ උතුම් ක්‍රියාමාර්ගයන් අනුගමනය කර ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙම ඉන සූත්‍රයේදී මුලින්ම උන්වහන්සේ සඳහන් කරන්නේ කාම භෝගී ජීවිතයක් ගත කරන අපේ ගිහි පින්නතුන් පිළිබඳවයි. වික්ෂෝන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සූත්‍රය ආරම්භ කළත් විශේෂ වශයෙන් ගිහි පිරිසගේ ජීවිතය මෙතනදී උන්වහන්සේගේ අවධානයට ලක් වෙලා තිබුණා. අපි දන්නවා ගිහි පින්නතුන්ට අමුදරුවන් පෝෂණය කරමින් නොයෙකුත් විදිහේ යුතුයකම් ඉෂ්ට කරමින් ජීවිතය පවත්වාගෙන යාමේදී කිසියම් ආර්ථිකයක් ඒ වගේම ධනයක් අවශ්‍යයි කියන්නේ. ඒ ධනය ඊටමත් වෙහෙස මහන්සියලා මේ මිනිස්යා විසින් උපදවා ගන්න ඕනේ. ඒ උපදවා ගැනීමේදී ඒ ධර්මයට අනුකූලව ධනෙ ඉපදවීම කියන්නේ අපි දැහැමින් සෙමෙන් උපයා ගැනීම කියලා. කාටවත් හිංසාවක්, පීඩාවක්, හරදරයක් නොවන ආකාරයට ඒ ධනෙ උපයා ගන්න ඕන. උපයා ගන්න ධනය මනමින් සුරක්ෂිතව පරිහරණය කරන්නත් ඕන. එහෙම නොවුනොත් අපි අනුවන විදිහට ධනය පරිහරණය කරන්න ගියොත් ඒ තැනත්තාට යම් යම් අවස්ථාවලදී ධනය Taman බලාපොරොත්තු වෙනවාට වඩා කලින් අවසාන වීම හේතු කොටගෙන දිලිඳුකම කියන මේ தත්ත්වය උදා වෙනවා. දිලින්දෙබ් බවට පත් වෙනවා. දිලින්දෙබ් බවට පත් වුණෙන් පස්සේ ඒක මහා දුකක්. ඒ දුකක් වුණාට ඔහුගේ ප්‍රශ්න මනමින් निराකරණය කරගෙන ජීවත් වීමේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට නම් ධනය අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාවේදී ඒ තනත්තා මොකද කරන්නේ පින්වත්නි? දිනදුකම නිසා කෙනෙකුගෙන් ණයක් ලබා ගන්න. ඒක තමයි ඉනාදාන කියලා කියන්නේ. ණයට ගැනීම. ණයට ගැනීම කියන එක සැපයක් හැටියට දේශනාවේ කොහෙත්ම සඳහන් කරන්නේ ඒක මහා දුකක්. ඉනාදානම්පි දුක්ඛං ඒ වගේම අනන සුඛය කියන එක දී පුජ්‍යලයට අවශ්‍යයි කියන එකත් දේශනාවේ මනාව පෙන්වුම් කරලා තියෙන දෙයක්. අපි දන්නවා පින්නතුනේ කිසියම් පුජ්‍යලයකකින් හෝ සමිත සමාගමකින් හෝ වර්තමානයේ හිටිය බැංකුවකින් හෝ කවර හෝ තැනකින් අපි ණයක් ගන්නවා නම් ඒ ණය නිකම්ම දෙන්නේ නැහැ. ඒ ණයට පොලියක් කියලා එකක් අය කරනවා. ඒ පොලිය තමයි මේ සූත්‍ර ධර්මයේහි වඩ්ඩී කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා. වඩ්ඩීපි දුක්ඛා ලෝකස්මින් කාම්භෝවින. ජී ජීවිතයක් ගත කරන තැනැත්තාට පොලිය නියම කරලා ධනයක් ලබා ගැනීමත් මහා දුකක් බවට පත් වෙනවා. එසේ ඒ පොලියක් දෙවීමට පොරොන්දු වෙලා අපි කෙනෙක්ගෙන් මුදලක් ගත්තන් පස්සේ ඒ පොලියවත් ඒ තැනත්තා ඒ නියමිත දිනේට අපි කියමු මාසයක් පාසා කියලා. ඒ નિયમિત දිනේ මාසෙ ලැබුණෙන් පස්සේ එදාට ඒ පොලිය නොදුන්නොත් ඒ ධන හිමියා මේ ණයට ගත්තු පුද්ගලයා කරා එනවා. එවිදින් නොයෙකුත් ආකාරයෙන් එයාට චෝදනා කරනවා. දෝෂාරෝපණ කරනවා. බයිනවා. ඉතින් ඒ සියල්ල දුකක් වෙන්න ඒ නිසා තමයි වඩ්ඩීපී දුක්ඛං රෝගස්මින් සාම්භෝගිනෝ චෝදනාපී දුක්ඛං රෝගස්මින් සාම්භෝගිනෝ කියලා දේශනා කොට වදාළේ. ඒ වගේම අපි යම් යම් අවස්ථාවලදී එදිනෙදා අවශ්‍ය කටයුතු සඳහා ධනය ලබාගෙන ඒ ධන ණය හිමියා තමන්ට මුදල් දීපු මිනිසයා තැනැත්තා තමා වෙත ආවෙන් පස්සේ මග ආරින්න. නිවසේ ඉඳලා ස්වාමි භාර්යාවට දරුවන්ට කියනවා මම ගෙදර නෑ කියලා කියන්නේ. ඒ වාගේ බොරු ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා අර ආපු පුජ්‍යලයාගෙන් දෙරීම සඳහා. නමුත් ඒ පුජ්‍යලයාට හැමදාම ඒ පිළිවෙල අනුගමනය කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද? නිතර නිතර ඒ පුද්ගලයා තමාව සොයාගෙන එනවා. ඒක තමයි අනුචරියාපි දුක්ඛං ලෝකස්මින් කාම්භෝගිනෝ කියලා සඳහන් කරලා තියෙනවා. පසුපස නිතර එනවා. නිතර ඇවදින් නොකුත් විදිහේ නරක වචන වලින් පවා ඔහුට දෝෂාරෝපණ කරලා බැනලා යනවා. අහවල් දවස වෙනකොට මට මේ ණය මුදල තියා පොලියවත් නුදුන්නොත් මම ඔබට කරන හැටි දන්නවා ආදි වශයෙන් ඉතින් තර්ජන කරලා යනවා. ඉතින් මේ සියල්ල දුක. ඒ පුජ්‍යලයාට පමණක් නෙමෙයි පවුලේ සියලු දෙනාටත් මේක මහා ප්‍රශ්නයක් බවට පත් වෙනවා පින්නතුනි. ඊළඟට එතනින් නවතින්නේ එයා අන්තිමේට මොකද කරන්නේ? නීති ඉදිරියට යනවා. ඒ නීතියට ඉදිරියට ගියන් පස්සේ බන්ධනම්පි දුක්ඛං ලෝකස්මින් කාම්භෝගින. එයාට මුදලයි පොලි ආදී සියල්ල ගෙවා ගන්න බැරි වුණොත් නීතිය ඉදිරියේදී එයාට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි බන්ධනම් කියලා හිතන් මේ සූත්‍ර ධර්මයේදී දේශනා කරලා තියෙන්නේ. පින්නතනේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ දිලිඳු බව නිසා ණයගන්න සිද්ධ වෙනවා කියන මේ ක්‍රියාවලිය විස්තර කිරීමෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ පුද්ගලයාගේ ආර්ථික ජීවිතය සම්බන්ධ යමක් ප්‍රකාශ කිරීමට වඩා ජීවිතය මනුෂ්‍ය ජීවිතය තුළ වෙනත් වර්ධනය කරගත යුතු ගුණධර්ම රාශියක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා ඒ ගුණධර්ම වලින් පුද්ගලයේ ආඩ්‍ය වෙන්න ඕනන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තමයි උන්වහන්සේ මේ උපමාවක් ආකාරයට මේ ණය පිළිබඳ කතාව මුලින්ම සඳහන් කරන්නට යෙදුනේ. දැන් අපේ ලෞකික ජීවිතයේදී යම්කිසි විදිහකින් පුජ්‍යලයකට මිල මුදල් ඉඩම කඩම ආදී නැත්නම් එයා ආඩ්‍ය කෙනෙක් නෙමෙයි අනාඩ්‍යයි. එහෙමනම් දුප්පතේ. දුප්පත්කම කියන එක මහා දුකක්. එතනදී ණය ගන්න සිද්ධ වෙනවා. ඒ වාගේ ධර්මය තුලින් ජීවිතයේ දිශ බලනකොට මිනිස්සයා ගුණ ධර්මාතින් සාර ධර්මාතින් විවිධ පැතිකඩවල් වලින් දුප්පත් වෙන ස්වභාවයක් තිබෙනවා. අන්න ඒ පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී වඩාත් කරුණු අවධාරණය කරලා තිබෙනවා. ඒවමේවකෝ වික්කවේ යස්ස කස්සචි සද්ධානත්ති කුසලේසු ධම්මේසු හිරිනත්ති කුසලේසු ධම්මේසු ඔත්තප්පන්නත්ති කුසලේසු ධම්මේසු විරියන්නත්ති කුසලේසු ධම්මේසු පඤ්ඤානත්ති කුසලේසු ධම්මේසු මෙන්න මේ කියාපු කාරණාවලින් මොනවද ශ්‍රද්ධාව ඒ වගේම හිරි ස්වභාවය ඔත්තප්ප කියන ලක්ෂණය ඒ වගේම වීරය ප්‍රඥාව කියන මෙන්න මේ උතුම් ගුණ කුජලයා තුල පිහිටුවාගෙන නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අනුව ඒ මිනිසයා ඒ පුද්ගලයා අතිශයින්ම දිලිඳු සත්වයේ කෙනෙක් හැටියට උන්වහන්සේ හඳුන්වනවා. අයං උච්චති භික්කවේ අරියස්ස විනේ දලිද්දෝ අස්සකෝ අනාලියෝ කියන ඒ දේශනා පාඩයෙන් පැහැදිලි කරන්නේ ඒකයි. මහණෙනි මෙන්න මේ පුද්ගලයා දිලින්දෙක් සොකීය කියලා මොකක්වත් නැති ධන දාන්න සම්පත් වලින් ආඩේ නොවේ. එhmenan දින්දු කෙනෙක් ඇටියට මම හඳුන්වනවා කියලා එකන් බුදුරජාණන් වහන්සේ එක කොටසක් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ දැන් මේ එක් එක් කාරණාවක් පිළිබඳව. සද්ධානත්ති කුසලයේ ශ්‍රද්ධාව නැත්තම් පින්නතුනේ කුජලයේකට කිසිම හොඳ ක්‍රියාවක් පුණ්‍ය කර්මයක් ඒ මොනම දෙයක්වත් කරන්න අපහසුයි. ශ්‍රද්ධාව අනිවාර්යෙන් කුජලයා තුළ පිහිටුවාගත යුතු උතුම්ම ගුණයක්. ඒක ආධ්‍යාත්මික ලක්ෂණයක් බවට පත් වෙනවා. සද්ධා බීජං කියලා පෙන්වුම් කරලා තියෙන එක. සෑම පිනක් කුසලයක් කිරීමේදීම මේ සද්ධාව කියන එක මූලික වශයෙන් බලපානවා. ඒ සද්ධාව ගැන කතා කරනකොට දීර්ඝ විස්තර තිබුණට අවස්ථානුකූලව එච්චර විකට විස්තර කරන්න හැකියාවක් නැහැ. ඊටාම කෙටියෙන් සඳහන් කරනවා නම් රතනත්යන් සද්ධාතේති සද්ධා කියලා එකක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳ හේතු සාධක සහිතව ඇති කරගන්නා වූ පැහැදීම තමයි පිළිගැනීම තමයි විශ්වාසය තමයි මෙතනදී ශ්‍රද්ධාව කියන්නේ. ඒ සමගම මේකට තව කාරණා දෙකක් එකතු කරගන්න එක වැදගත් වෙනවා. කර්මහා කර්මඵල පිළිබඳව මනා පිළිගැනීමක් ඇත්තේ බවට විශ්වාසයක් ඇත්තේ බවට පත් වෙනවා. එහෙම උනන් පස්සේ කොයිම ආකාරයකින්වත් ඒ උජ්ජලයාගේ ජීවිතය අධහැමි දේවල් වලින් පිරිච්ච එකක් බවට පත් වෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳ කාරණා සහිතව කරුණ හදාarලා හොඳ පැහැදීමක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම කර්මහා කර්ම ඵල විපාක පිළිබඳ බලවත් විශ්වාසයක් තියෙනවා. කර්මහා කර්මඵල විපාක පිළිබඳ විශ්වාසයක් තිබෙනවා නම් කිසියම් කෙනෙක් තුළ ඒ තැනැත්තා හැකි තාක් දුරට අකුසල කර්මයන්ගෙන් පාප ක්‍රියාවන්ගෙන් වැරදි ක්‍රියාවන්ගෙන් වෙන්වීමට ඈත් වීමට උත්සාහවත් වෙනවා. අන්න ඒකයි මෙතනදී බොහොමත්ම වැදගත් වෙන්නේ ඒ ශ්‍රද්ධාවට ওই කරුණු පහ සම්බන්ධ කර ගැනීම. ඒ කරුණු පහ එතකොට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව පැහැදීමත් කර්මය හා කර්මඵලය කියන මේ දෙක විශ්වාස කිරීමත් කියන මෙන්න මේ කාරණා පහ බොහොමත්ම වැදගත් වෙනවා පින්නතුනි. ඒබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ තනත්තා තුළ හිරි කියන මේ ලක්ෂණයක් පිළිපවා ගන්නවා. මෙතන හිරි කියන්නේ පවට තියෙනා වූ ලැජ්ජාගතියයි. සමහර ඇත්තෝ ඉන්නවා කිසිම හිරිකිතයක් නැහැ මොයකුත් විදිහේ පාප කර්ම කරන්න. බොහෝම උනන්දුවෙන් කැමැත්තෙන් ඒ පාප කර්ම වලට යොමු වෙලා ඒ පාපී ක්‍රියාවන් කරන. ඒවා කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද පින්නතනේ? Taman එnde ende දුප්පතේ බවටපත් වීම. මොනවෙන්ද දුප්පත් වෙන්නේ? ගුණධර්ම පැත්තෙන් දුප්පතේ බවටපත් වෙනවා. ඒ නිසා මොනම ආකාරයකින්වත් වැරදි වැඩ කයින් වචනයෙන් මනසින් කියන මේ ద్వාරත්‍රයෙන්ම සිද්ධ කරන්න හොඳ නැහැ. ඒවා සිද්ධ කරන්න සිතුවිලි පහළ වෙනකොටම Taman තුල ලැජ්ජාවක් ඇති කරගන්න ඕන. මා වැනි කෙනෙක් මේ වගේ දේවල් කිරීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ හිරිය පිළිබඳව සඳහන් කරනකොට අභිධම්මත් විභාමෙවිනී ටීකාවේ උදාහරණයක් දක්වලා තියෙනවා ಜಾති සම්පන්න කුලකාන්තාවක් වාගේ ලැජ්ජාශීලී වෙන්න ඕන කියලා. ඒක ඒක අපේ සංස්කෘතිය අනුවත් ඒ වගේම කාන්තාව පිළිබඳවත් කල්පනා කරනකොට තිබිය යුතු උතුම්ම ලක්ෂණයක් ඇටියට පෙන්වුම් කරලා තියෙන්නේ ಜಾති සම්පන්න හොඳ කාන්තාව කවර ආකාරයකින්වත් තමන්ගේ කාන්තා චරිතයට ස්වල්ප වශයෙන්වත් අබමා රේණුක තරම්වත් වරදක් කෙනෙකුට කියන්න පුළුවන් වන විදිහට ඒ ඇත්ති හැසිරෙන්නේ නැහැ. ඒ එමත් දෙයක් හිතට ආවොත් ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති කරගන්නවා මාවැනි කෙනෙක් මෙසේ දෙයක් කිරීම හොඳ නෑ කියලා. අන්න ඒ වාගේ බොහොම ලැජ්ජාශීලී විය යුතු බව පෙන්වන්න කරලා තියෙනවා. මේ වැරදි වැඩ පාපී ක්‍රියාවන් කරන්න ගියන් පස්සේ. එතකොට ඊළඟට ඔත්තප්පන් කියලා කියන්නේ බය. පාපේද තියෙන බයයි. මේ පාපයට තියෙන බය පිළිබඳව සඳහන් කිරීමේදී අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා බය හතරක් පිළිබඳව සඳහන් කරනවා. ඒ බය හතර පිළිබඳව කිසියම් ආකාරයක වැටහීමක් තිබේ නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි කාටත් ඒ ඇත්තෝ වැරදි වැඩ කරන්න කායදුස්චරිත, වතී දුස්චරිත, මනෝදුස්චරිත කියන මේවා කරන්න කවරාකය රේකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද මේක කෙනෙක් දැක්කොත් දැනගත්තොත් මට මහා හොඳක් ඇති වෙන්නේ නැහැ. මහා නරකක් ඇති වෙන්නේ. මහා පිළිබඳ අපකීර්තියක් පැතිරලා යන්න පුළුවන්. ඒ නිසා මම මේන් මුළුමනින්ම ඈත් වෙන්න ඕනේ කියන මේ කල්පනාව ඇති කරගෙන බරදෙවිඩ වලින් මිදෙන්න උපකාර වෙන්නා වටිනා සාර ධර්මයක් ඇටියට මේ ඔත්තප්ප ගුණය අනුන්නන්න පුළුවන්කම තිබෙනවා. එතකොට එතනදී එකක් තමයි මේ වැරදි වැඩ කරන් පස්සේ ඒවා තමන්ද සිහි වෙනකොට තමන්දම සිද්ධ වෙනවා. තමන්ද මේ චෝදනා කරගන්නන්නේ හැබැයිට මම මේ වාගේ වැරදි වැඩක් කළානේ කියලා තමන්ගේ මනසටම වද දෙන සිද්ධීන් බවට ඒවාපත් වෙනවා. ඒ වැරදි වැඩ කරන වෙලාවේ මිහිරක් කොට කලකලා ඒක කළත් ඔහුට පස්සේ 100ට එනකොට ඒවා බලවත් කම්පණයකට හේතු වෙනවා. Tamannම Taman චෝදනා කරගන්න තත්යකටපත් වෙනවා. අනික තමයි පරානුවාද බය. මම සමාජයේ මේ මේ විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මම මේ වැරදි වැඩේ කරනවා කෙනෙක් දැක්කොත් එතනදී මට නොයෙකුත් විදිහේ චෝදනා පරෝපවාද කරන්න ඉඩ තියෙනවා සමාජය විසින් එහෙම කරනවා. මොකද තමන් මිනිස්සෙක් හැටියට ඒ සමාජයේ පෙනී ඉන්න බොහොම හොඳ කෙනෙක් ඇටියට. නමුත් මෙයා මෙන්න මේ මේ විදිහේ වැරදි වැඩ කරනවා කියලා ඒ සමාජය තුල කතිකාවක් ගොඩනගෙනවා. ඒ කතිකාව ගොඩනැගීම ඒ තරම් හොඳමදි පින්නතුනේ. අන්න ඒක තමයි මෙතනදී වෙන ණය පිළිබඳ කතා කරනකොට චෝදනා කියලා අපට දක්වන්න තියෙන්නේ ඒකයි. ණය අරගෙන පොඩි කිරීමක් හා සමානයි අර Taman නිතර මේ ගැන සිතමින් පසුතැවිල්ලටපත් වීම පොලිය කිරීමක් හා සම පොලිය වර්ධනය වීමක් හා සමාන. ඊට පස්සේ පරානුවාද බය කියන එක තමයි චෝදනා. අපි එක්ක ඉන්න අසවලා මෙන්න මේ මේ විදිහේ නරක වැඩ කරනවා කියලා හිතන් කතා බහක් ඇති වෙනවා. දැන් ඒක අපේ සූත්‍ර ධර්මයේ පෙන්눔 කරලා තියෙනවා. තමේනම් පේසලා සබ්‍රාහ්මචාරී ඒවමාහංසි. අයංචසෝ ආයස්මා ඒවංකාරී ඒවං සමාචාරෝති ඉදමස චෝදනාය වදාමි කියලා එක. චෝදනා කියලා කියන්නේ Taman මේ කරන නරක වැඩ ගැන මිනිස්සු කතා වෙනවා අහවලා ඔය ඔය මේ මේ විදිහට හිටියට මෙන්න මේ විදිහේ වැඩ කරන කෙනෙක් කියලා හිටන් එයා පසුපස ඒ වැරදි පෙන්වා දෙමින් සමහර විට මිනිස්සු එන්නත් ඉඩ තියෙනවා. අන්න ඒ වාගේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒ පරානුවාද බය කියන එක ගැන කල්පනා කරලා අපි මේ වැරදි වැඩ කිරීමට බියක් ඇති කරගන්න ඕනේ. අනික් කාරණාව දණ්ඩ බය. අපට මේකුත් විදිහේ වැරදි වැඩ කරන් පස්සේ මේ සමාජය තුළදී රටේ පවතිනා වූ නීතියට අනුව යම් යම් අවස්ථාවලදී හිරේ විලංගුවේ ලගින්න සිද්ධ වෙනවා. ඇතම් රටවල තියෙන දනුවන්ට වලට අනුව අතපය කපා දැමීම යන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. රජකාලී නීති ගත්තොත් ජීවිතය විනාශ කිරීමට පවා ඒ විදිහේ වැරදි හේතු වෙනවා. අද කාලේ එහෙම දඬුවම් අඩු වුණත් භයානක දඬුවම් ලබා දීලා තිනවා පුජ්‍යලයා විසින් මේ වැරදි වැඩ කරනකොට. ඒ වැරදි වැඩක් කරනවා කියන්නේ ඒක එයාට අහිත පිණිස පවතිනවාට වඩා සමාජයට හානියක් වෙන දේවල්. කයින්, වචනයෙන්, මනසින් අපේ පංච දුස්චරිතය දස අකුසල් වෙන දේවල් කරනවා නම් ඒවට සමාජයේ සම්බන්ධ වෙනවා සමාජයේ එක්කෙනෙකුට දෙන්නකොට නේ මුළු මහා සමාජයටම මහා හානිදායක වෙන්න පුළුවන් එතකොට නීතිය ඉදිරියට ගිහින් ඒ වායේදී Tamanට දඬුවම් ඉනින්ද සිද්ධ වෙනවා සමාජයට ගමේ රටේදී වුණත් ගම්වැසියන්ගෙන් යම් යම් කාරණ පීඩන වලට Tamanට ලක් වෙන්න සිද්ධ වෙනවා ඒ නිසා ඒබඳු දේවල් පාපී ක්‍රියාවන් කිරීමට තමන් බියක් ඇති කරගත යුතු වෙනවා. ඒක තමයි දණ්ඩ බය කියලා උගන්වන්නේ. ඊළඟට දුක්ගති බය. මම මුලින් සඳහන් කළා ශ්‍රද්ධාව තියෙන්න ඕන කෙනෙක් ළඟ ඒ ශ්‍රද්ධාවන්තයා ළඟ කර්මහා කර්මඵල විපාක පිළිබඳ විශ්වාසය තියෙනවා. ඒකෝට ඒ බඳු විශ්වාසයක් තියෙන කෙනාගෙන් මේ දුගතියට යාමට හේතු වෙන ආකාරයේ පාපී ක්‍රියාවන් සිද්ධ කරගන්නවා අඩුයි. ඒක ඔහුට යහපත පිණිස පවතිනවා සංසාරික ජීවිතය පවත්වාගෙන යාමේදී ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ මේ දේවල් කරාට ඉතින් අපට එහෙම මොකක්වත් මෙහෙදි සිද්ධ වෙන්නේ නැහැ නේ මෙලෝදි කියලා හිතන් පස්සේ ඉතින් මොනවා වුණත් කමන්නේ කියලා හිතානත් යම් යම් වැරදි වැඩ කරන අය ඉන්නවා. නමුත් ඒ එහෙම දේවල් කරන්නේ මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් නොගැනීමත් සංසාරයේ වේදනක එකක් කියන එක පිළිබඳ නොදැනීමක් නිසා තමයි එමුම් දේවල් කරගන්නේ. නමුත් අපි එහෙම නෙවෙයි දුර්ලභව ලබාගත්තා මනුෂ්‍ය ජීවිතයෙන් මේ හිරියොතක් කියන ಗುಣ තමා තුළ දිනු කරගෙන හැකිතා කාය වචී මනෝ කියන දුෂ්චරිතයන්ගෙන් ඈත් වීමට අදිෂ්ඨාන කරගෙන කුසල් දහම් යෙදීමට තමයි අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට පෙන්වනවා පඤ්ඤානත්ති කුසලයේ ධම්මේ. කිසියම් කෙනෙක් තුළ විරියක්, විරියන්නත්ති කුසලයේ ධම්මේ. වීරියක් තියෙනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන ප්‍රතිපද වීරිය නැත්නම් අප තුළ මොනම දෙයක්වත් අපට කරගන්න පුළුවන් කමක් නැහැ. හැම විටම පුජ්‍යලයාට හැකියාව තියෙන්න ඕනේ හොඳ කටයුත්තක් ආරම්භ කිරීමට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ආරම්භ කරපු හොඳ ක්‍රියාව දිගට කරගෙන යාමේ හැකියාව තියෙන්න ඕනේ. මොන විදිහේ බාධක ආවත් ඒ හොඳ වැඩපිළිවෙල මොනවත්වා ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. මේ කාරණා කිහිපෙම සම්බන්ධ වෙච්ච මානසික ස්වභාවය තමයි වීර චෛතසිකය කියන්නේ. පාරමිතා අතරත් විරිය පාරමිතාව කියලා එකක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් ඒවා අපට අපේ ජීවිත සාර්ථක කරගන්න උගන්ලා තිබෙන ඉතාමත්ම සාරවත් කරුණු ඒතර විරියන් නැති කුසලයේ කුසල් දහම් කිරීමට වීරියක් නැත්තම් ඒ පුද්ගලයාගේ මිනිස් ජීවිතය වටිනායකක් බවට පත් කරගන්න පුළුවන්කම නැති වෙනවා පින්නතුනේ වීරිය අත්‍යවශ්‍යයි මේ වීරිය සමග අදිෂ්ඨානයත් බැඳී පවතිනවා අපි ඒක හඳුන්වනවා අදිෂ්ඨාන ප්‍රතිබද්ධ වීරිය කියලා කවර දෙයක් වුවත් සාර්ථකත්වයට පත් කරගන්න නම් අදිෂ්ඨාන ප්‍රතිබද්ධ වීරිය අත්‍යවශ්‍යමයි කියන එක බොහොම පැහැදිලි කාරණයක්. එතනදී තව කරුණු සඳහන් කරන අසූත්‍ර ධර්ම වල ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ඒකෙන් කියන්නේ කිසියම් හොඳ ක්‍රියාවක් ආරම්භ කිරීමේ ඉලා තියෙන දක්ෂතාවය, හැකියාව. ඒ වගේම මේක මග නවත්තන්නත් දිගට කරගෙන යාමේ හැකියාව, වීරිය තියෙන්න ඕනේ. ඒ වගේම පරක්කම ධාතු කියන්නේ මොන විදිහේ බාධක ආවත් නොනවත්තා ඉදිරියටම අර්ථ සිද්ධිය දක්වාම ඒ වැඩේ කරගෙන යාමේ ශක්තිය තමා තුළ පිහිටුවා ගනී. ඉතින් ඒකට මේ වීරිය කියන චෛසික අත්‍යවශ්‍යමයි පින්නතුනි. ඒ වගේම ඊළඟට පස් වෙනු සඳහන් කරන්නේ අඥානත්ති කුසලයේ ගම්මේ. ප්‍රඥා ප්‍රඥාව කියන එක ලෞකික ප්‍රඥා ලෝකෝත්තර ප්‍රඥා කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ලෞකික ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ප්‍රඥාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නුවණින් මනාව විමසලා බලලා මේ කල යුතුයි, මේ නොකල යුතුයි, මේ කළොත් මේ මේ විදිහේ ඵල විපාක ලැබෙනවා. මේ ක්‍රියාවට නිකුත් මේ විදිහේ ඵල විපාක ලැබෙනවා කියලා හොඳ නරක තේරුම් අරගෙන හොඳ ක්‍රියාවන්ගේ හොඳ ප්‍රතිඵලත් නරක ක්‍රියාවන්ගේ නරක ප්‍රතිඵලත් අපි තේරුම් අරගෙන ක්‍රියාවන්න ගන්න හැකියාවක් Taman තුල උදා කර ගැනීමට මේ ප්‍රඥා චෛතසිකය අතිශයින්ම අවශ්‍ය වෙන දෙයක්. ඒ වගේම ඉදිරියට යාමේදී මේ හුඟාක්ම දිනුන පවුන තත්ත්වයට පත් කර ගැනීමෙන් තමයි අපට කිසියම් අවස්ථාවකදී නිවන් අවබෝධ කරගන්න පවා පුළුවන් වෙන්නේ මේ ප්‍රඥා චෛතසිකය උපරිම තත්වයට ජීවුන කර ගැනීමෙන් පින්නතුනේ. ඉතින් ඒ නිසා මේ කියාපු කාරණාවන් අපට ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා හැම අතින්ම ආඩ්‍ය පුජ්‍යලේ බවටපත් වීමට උපකාර වෙන ධර්ම හැටියට අපි මේ තේරුම් ගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සකෝසෝ භික්ඛවේ දරිද්දෝ අස්සකෝ අනාලියෝ සත් ඒ ඒ කාණාටි විස්තර කරා එහෙන් විස්තර කරලා හිටන් මේ කුසල් දහම් වඩන්නේ නැතුව හිතින් කයින් වචනයෙන් දුස්චරිත කරමින් ජීවත් වීමේදී ඒක උන්වහන්සේ ණයක් හැටියට වදාරනවා. දැන් අපි බොහෝ අවස්ථාවලදී යම් යම් ක්‍රියාවන් කරලා ඒවා නරක විදිහට Tamanට බලපානකොට කියන වෙලාවල් තියෙනවා මේක මොන ණයක්ද කියලා. ඒ මොකද ඒ? Tamande එක විඳවන්න වෙන්නේ. අන්න ඒ නිසා තමයි. ණයට සම්බන්ධ කරලා තියෙනවා අන්තිමේදී බුදුරජාණන් වහන්සේ මෙතන කාය වචී මනෝ කියන ద్వාරත්‍රයෙන් කෙරෙන නරක ක්‍රියාවන් දුස්චරිතයක්. එහෙමනම් පින්වත්නි අපි මේ ගැන මනමින් වටහාගෙන තේරුම් අරගෙන ලෞකික වශයෙන් කටයුතු කිරීමේදී ධනයක් නැතිකම දිවෙන් දැක්වීම ලෞකික ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට බාධාවක් වීමෙන් නායකාරයෙක් වෙලා නායකාරයෝ සමාපසු පසෙමින් තමන්ද හිංසා පීඩා කරදර කරන්නා වාගේ තමයි තමන් තුළ සද්දා හෙරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මෙන්න මේ ගුණධර්මයන් දියුණු කරගත්තේ නැත්නම් එයා ධර්මයේ පැත්තෙන් සාරධර්ම පැත්තෙන් දුප්පතෙක් බවට පත් වෙනවා එහෙම දුප්පතෙක් බවට පත්වනන් පස්සේ ඒ තනත්තාගේ ජීවිතය ඉතාමත්ම අසාර්ථකයක් බවට පත්වන. මෙතනදී ඒවා වෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න පුළුවන් කමක් නැහැ ඒවා. ඒවා තමා තුළම දියුණු පවුණු තත්ත්වයට පත් කරගෙන ගුණධර්ම වලින් පිරිච්ච ජීවිතයක් බවට Taman ගොඩනගෙන්න උනන්දු විය යුතු වෙනවා. දැන් ඒ උනන්දු වීමේ ක්‍රියාවලියෙන් මිදලා පාපී ක්‍රියාවන්ට සමන් යොමුනොත් එම භයානකම දේ තමයි පින්නතනේ අපට මේ කායබිඳි මරණයෙන් පස්සේ තිරච්ඡාන යෝනියෝ නිරයේ උපදින්නෙන් බැරි වෙලාවත් හේතුවක් බවට ඒපත් වුනොත් එම අන්තිම භයානකයි. ඒක මහාම බන්ධනයක් බවට පත් වෙනවා කියලා හිතන් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම දක්වලා තියෙනවා. එහෙම තත්ත්වයකට ගියොත් නිරයෙන් අපි කවදා මිදෙයිද? ඒ වගේම තිරිසන් යෝනියෙන් මිදලා අපට මනුෂ්‍ය ජීවිතයක් ආය ලබන්න කවදා අවස්ථාවක් උදා වෙයිද? ওই විදිහේ දේවල් ගැන ඉතාම හොඳට හිතන මතර කල්පනා කරලා හැකිතාක් මේ දුර්ලභව ලබාගත් ආ වූ මනුෂ්‍ය ජීවිතය මේ தත්යෙන් පිරිහෙලෙන්නේ නැති ආකාරයට Taman කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න අවශ්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි බලවත් අනුකම්පාවකින් මේ කරුණු පෙන්වලා තියෙනවා. ඒ නිසා අපට අවශ්‍යයි මේ ಗುಣධර්ම දියුණු කර ගැනීම. එහෙම නැති වුණොත් අපි භාවනාවක් කරන්න ගියත් ඒ වගේම සීලයක් ආරක්ෂා කරන්න ගියත් ඒ හැම අවස්ථාවකදීම තමන් මේ හිතින් කයින් වචනෙන් කළා වූ ඒ දුස්චරිත ක්‍රියාවන් සිහියට නැගෙනවා. ඒවා ඉස්මතු වෙලා එනවා. ඒ ඉස්මතු වෙලා එනකොට අර Taman දැන් කරන්න ඉදිරිපත් වෙච්ච යහපත් වැඩේ කරගන්න බැරි වෙනවා. ඒක මානසික වශයෙන් රෝග පීඩාවක් බාටපත් වෙනවා. ඒක තමයි අපි අර මුලින්ම සඳහන් කරේ අත්තානුවාද බය කියලා. බියක් ඇති කරගත යුතුමයි. සමහර විට සුළු සුළු ලාභ තකාගෙන එහෙම නැත්නම් සුළු ආස්වාදයන් පිළිබඳ අපි ඇබ්බැහි වෙනවා. ඒ ආස්වාදයන් නිසා ආදීනම දැකීමේ හැකියාවක් නැතිකම හේතු කොටගෙන පංච දුෂ්චරිතය දස අකුසල් වැනි මේ සියලු දේවල් කරන්න ඉදිරිපත් කළ මහා පිරිහිච්ච කුජලේ බාටපත් වෙනවා ඒ පරිහානි தත්යෙන් Taman අත මිදෙන්න නම් මේ කියාපු වටිනා ගුණධර්ම තමා තුළ ඇති කරගත යුතුමයි මේ කියාපු කාරණා අතරේ හිරියොත්ප්පද ගැන සඳහන් කිරීමේදී මේ පින්නතුන් අහලා තියෙනවා අබුද්ධෝත්පාද කාලවලදී ලෝකපාලක දේව ධර්ම හැටියට මේ හිරියොත්ප්ප දෙක පිළිඅරගෙන තිබුණා කියන එක. හිරියොත්ප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා සන්තෝසප්පුරිසා ලෝකේ දේව ධම්මාති උත්තරේ කියලා මේ හිරියොත්ප්ප දෙක දේව ධර්ම හැටියට. ඒ කියන්නේ ඒ තරම් වටිනා කාරණා දෙකක් තමයි පවට ඇති ලැජ්ජාවත් පවට ඇති බියක් කියන එක. ඒ කාරණා දෙක තුළ මේ සියල්ල අන්තර්ගත කරන්න අපට පුළුවන්කමක් තිබෙනවා. පින්වතුනි. පවට ලැජ්ජාව ඇතිවීමෙන් පුජ්‍යලයා පව කරන්න වැරදි වැඩ කරන්න ප්‍රාණඝාත, දත්තාදාන, මිත්‍යාචාර, මුසාවාද, සුරාමේරේ වාගේ ඒ පංච දුෂ්චරිතයක් අනිකොත් අකුසල කර්මයන් හැකිතා නොකර ඉඳීමට ඒ පුජ්‍යලයා ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඊළාට බියක් ඇති කරගන්නවා. මේවා කරලා හිටන් මම මිය ගියන් පස්සේ අපාය ආදී ඉපදුනොත් එම මට කවුද ඒ වෙලාවට පිහිටට පවතින්නේ කියන මෙන්න මේවා පිළිබඳ සැලකිල්ලක් අවධානයක් යොමු කරගන්නවා වීර්ය හා ප්‍රඥාව තියෙන කුජලයා. මේ කිසිම ධර්මතාවක් Taman තුළ පිහිටුවා ගන්න නැත්නම් ඒ දුර්ලභව ලබා ගත්තා වූ මනුෂ්‍ය ජීවිත ගත කරන ආකාරය ඉතාමත් දුක්ඛදායකයි. මුළු මනින්ම ඔහු දිලින්දේ බවටමපත් වෙනවා. සමහර විට ලෞකික වශයෙන් දෙනින්දෙක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට ලෝකෝත්තර පැත්තට හැමදාම ආධ්‍යාත්මික පැත්තට ආගමික ජීවිතයට ගන්නකොට මුළු මනින්ම යා ගුණධර්ම පක්ෂයෙන් ගත යුතු කිසිම ධනයක් නෑ. දිවෙන්දෙන් බවටමපත් වෙනවා. අපි දන්නවා දේශනාවේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ආර්ය ධන හතක් ගැන. සද්ධා ධන, සීල ධන, මිරියොත්ප්පියන් ධන, සුත ධනන්ත චාගෝචය පඤ්ඤාමේ සත්තමන් ධනං කියලා. මෙන්න මේ සප්ත ආර්ය ධනෙ මේ ආර්ය ධන හතෙන් පුද්ගලයේ සමන්විත වීම අවශ්‍යයි. ඒකත් වක්‍රව මෙම සූත්‍රය තුළදී අවධාරණය කරන බව අපට පැහැදිලි. ඒ ධන හත කිසියම් පුද්ගලයෙක් තුළ තිබෙනවා නම් අදලිද්දෝති සංආහු. එයා දෙලින්දෙක් නෙමෙයි. මේ සූත්‍රය උගන්වන ආකාරයට එයා දෙලින්දෙක් බවට පත් වෙන්නේ හැම අතින්ම අංග සම්පූර්ණ. ලෞකික වශයෙන් හොඳ ආර්ථික ශක්තියක් තියෙනවා. ධර්මමය පැත්තෙන් ගත්තාම ඒ පැත්ත වාසනාවන්ත කරගන්න අවශ්‍ය කරන හොඳ ශක්තියකුත් ඇති පුජ්‍යලේ බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා පින්නතුනේ ඔබ මේ ශ්‍රවණය කළා වූ ඉන සූත්‍රයට අදාළ මේ ධර්ම කාරණාවන්ට අවධානය යොමු කරලා ධර්මයට ගැළපෙන ආකාරයට ලෞකික පැත්තෙනොත් හොඳ ධනවතෙක් බවට ධනයක් ඇත්තෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න අවශ්‍යයි. ඒ වගේම ආගමික පැත්තෙන් ලෝකෝත්තර පැත්තට යොමු වෙලා ඒ පැත්තෙනුත් ඉතාමත් හොඳ ධනවතෙක් බවට පත් වීමට අවශ්‍යයි කියන එක සිත්තිලා තැම්පත් කරගත්තන් පස්සේ අපට පුළුවන්කම ලැබෙනවා දුර්ලභව ලබාගත්තා වූ මනුෂ්‍ය ජීවිතේ ඉතාමත්ම අර්ථ සම්පන්න විදිහට ගත කරලා මේ ආත්ම භාවයේදීම සෝතාපන්නාදී මාර්ගඵලයකට පත්වීමට හෝ කල්යාණ ප්‍රසජන කියන தත්ත්වයේ කෙනෙක් බවට හෝ පත් වෙලා මේ ලෝකයේ ඇත්තල්ලා යන්න පුළුවන්කමක් ඇති වෙනවා. එහෙම යන්න පුළුවන් වුණොත් භවගාමී ජීවිතය සාර්ථකයි, දුගටියකට, තිරච්ඡාන යෝනිය වෙන தත්වයකට පත් වෙන්නේ නැතුව සාර්ථකත්වයක් කරා ගමන් කිරීමට හැකියාව ශක්තිය ලැබේවා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ සියලු දෙනාටම හැමදෙනාම ප්‍රාර්ථනා කරන ආකාරයට සියලු දුක් නැති කිරීමෙන් ලබන සදාකාලික නිවීම වූ නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා උපනිෂ්ඨේ සම්පන්න වේවා කියා සබ්බේ සත්තාජ භූතාච හිතාච අහිතාච මේ අනුමෝදෙත්වායි මම් පුඤ්ඤං බෝධයන්තෝ සිවම් පදං සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදෙත්වායි මම් පුඤ්ඤං බෝධයන්තෝ සිවම් පදං සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වායි මම් පුඤ්ඤං බෝධයන්තු සිවම් පදං සාදු සාදු සාදු එම උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ඇකිරියගල දික්කෝපිටිය විද්‍යා නිවාස පිරිවෙන් විහාරාධිපති විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය මහෝපාද්‍යය අතිපූජ්‍ය ඇකිරියගල නන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබට